ප්‍රශ්න ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අපි මහා වේදල්ල සූත්‍රය ඉවර කළා. මේ වේදල්ල සූත්‍රයේ තුලින් තින්නේ ජීවිතයේ අපට නොපෙනෙන ජීවිතයේ තියෙන කොටස් තමයි මත කරලා තියෙන්නේ. ඒක බුදුදහමේ කොතනවත් නැහැ. ජීවිතයෙන් පිටත් කරව කරපු කතාව. හැම එකකම හැම දේශනාවකම කියන්නේ බුද්ධ දේශනාවේ ජීවිතයේ පිළිබඳව කරපු විස්තරය. ඒ විස්තරය තුළින් උන්වහන්සේ පෙන්වනවා අප විසින් ඒකත් එක්ක ඒ විස්තරයත් එක්ක ජීවිතේ අපි සම්බන්ධ වෙන ආකාරයත් උන්වහන්සේ ඒකයි මේකේ වටිනා. ඒකට බුද්ධඝම බුද්ධඝම ওই තරම් වටිනාකමක් ඇති වුණේ ලෝකයාට අර ජීවිතය පිළිබඳව රහස විවෘත කළා ඒ ජීවිතය පිළිබඳව ගති ක්‍රියාමාර්ගය ගැනීමට සෑහෙන උදව්වක් උන්වහන්සේ දේශනා තුලින් දීලා තියෙනවා. ඒක අද ශුන්‍ය වේදල්ල සූත්‍රය තමයි අද පටන් ගන්න. ඒක ශුන්‍ය වේ ශුන්‍ය වේදල්ල සූත්‍රයයි මහා වේදල්ල සූත්‍රේ එකම ධර්ම ප්‍රශ්නයි මේ අහලා තියෙන්නේ. එක විදිහේ කිට්ටු ගෞන් කරන කිට්ටු යන ප්‍රශ්න වගේ. නමුත් ඒ ඒ විසඳුම් බොහෝම ලොකු පරතරයක් තියෙනවා. එතකොට දැන් මේකට නිදහම උනේ විසාකා උපාසකතුමාත් ධම්මගින්නා මෙහෙණින් වහන්සේ. එතකොට මේ වේලවණේ බුද්ධයාන වැඩ සිටින සමයකයි මේ කතන්දරේ ඉස්සරහට ආවේ. එතකොට දැන් අර විසාක කියන උපාසකතුමා මේ ප්‍රශ්න කරනගෙන සමයේදී සෝහන් වෙච්ච පුද්ගලෙ. ඒ සෝහන් වීම සිද්ධ වුණේ ඒ සරි පුරයන් දෙලු. ඒ මාර්ගඵල අවබෝධ කරන ශ්‍රීමත බුදු පියාණන් වහන්සේගෙන් අර ධර්ම ශ්‍රවණය කරපු සමයේදී මේ විසාක තියෙන මේ දැනත්තා සෝහන් ඵලයට පත් වෙනවා. මොකද ඒ uh, සෝහනීය වුණත් ධර්මඥානයේ කියනක සෝහන් වුණාට uh, සෑම ජනතුම එක ප්‍රමාණයකින් ලැබෙන්නේ නැහැ. ඒක හේතුව මොකද්ද? එක එක පුද්ගලයාගේ ඥාන සම්පත්තිය වැඩ කරන දුරස් ප්‍රමාණ කියන. සමහරුන්ගේ කෙටියෙන් යමක් තේරුම් ගන්නවා ඊට එහා වැඩි විස්තරයක් ඔහුට පේන්නේ නැහැ. සමහරුන්ගේ වැඩ කරනවා බොහොම දුර. එයාට පේනවා මහ විශාල විස්තර. ඉතින් ඒ ඥාන සම්පත්තිය හැටියට ඒ ඒ පුජ්‍යලයා ධර්ම ලාභය ලබන්නේ උදී වූනේ හැටියට. ඒක තවත් තත්ත්වයක් තියෙනවා අපේ ජීවිතවල ඒ මොකද්ද? අපි යම් කිසි කොටසක් අපිට ලැබුණට පස්සේ ඉන් එහා ඒක ගැන වැඩි විපරමක් කිරීමට බලාපොරොත්තු වන සත්‍යයක් තියෙන ජීවිතයක් ඒක. නමුත් තමන්ගේ වැඩේ කෙරුණත් මේක ගැන හොයාගන්න ඕනේ කියලා හිතන විස්තර හොයන සත්‍යකුත් ඇතන් ජීවිතවල තියෙනවා. ඒකත් අර නුවණේ බලපෑම. එතකොට මේ නුවණේ බලපෑම උද තමයි බුදු පසේ බුදු මහරහත් කියන අවස්ථා තුනකට කොටස් තුනකට ඔය නිවන් අවබෝධ කිරීම බෙදුනේ. ඒ මොකද්ද? ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන උත්සමයන්ට එක්තරා කොටසකින් සීමා වෙලා දැනීම සෑහීමකටපත් වෙනවා. ඒක කෙලවර දක්වාම යාමට උන්වහන්සේලාගේ ඥාන සම්පත්තිය කියන්නේ ශ්‍රේණීමේ ශක්තිය. ශ්‍රේණීමේ ශක්තිය අර නිහඬව සිටීමට ඉඩ දෙන්නේ නැහැ. ඒක අපි හිතන ඒක බුදුහාමුදුරෝ ප්‍රාර්ථනා කරගෙන කරන වැඩක් කියලා. ඒක සසරේ ඒ ජීවිතයේ සසරට වැඩිච්ච අවස්ථාව ඉඳලා හැදිච්ච ශක්තියක බලපෑමයි ඒ ඉස්සරහට තල්ලු කර දෙන්නේ. ගිහිල්ලා අන්තිමට සියල්ල ලෝකේ කිසිවක් ආයි දැනගන්න දෙයක් නැහැ ඔක්කොම දැනගෙන ඉවරයි කියන චිත්ත මට්ටමේ දක්වා උන්වහන්සේ සෑහීම් ඉලපත් වෙන්නේ. ඒ එක්තරා ඥාන සම්පත්තිය කියන්නේ. තවත් ඥාන සම්පත්තියක් තමයි පසුබ දුරු. උන්වහන්සේලාගේ තියෙන පුනන්දු වීමක්. මේක කොහොම හරි මම අවබෝධ කරගන්න ඕනේ කියලා සෙල්ලේ ශක්තියක් උන්වහන්සේලා. විගතම යාමේ ශක්තියක් නෙවෙයි සෙල්ලේ අවශ්‍යතාවයක් බලපෑමක් උනන්දුවක් ඒක බොහොම ඕනකමින් කරන්න ඕන වැඩක් ඇති සිතන ගතිය. අන්න ඒක නිසා මේ දැන් රහත් භාවයේ ලැබෙන උත්සමය අර බුදුදහම බලලා තේරෙනකන් ඉන්නේ. ඒක තෝරගන්න උත්සාහවත්. අර පසේ බුද්ධත් එහෙම නෙමෙයි. පොතපතේ ඉඳලා බැලීමට වඩා මේක කොහොමද වෙන්නේ කියන උන්වහන්සේ පරීක්ෂා කරනවා. ඒක එක මට්ටමක්. ඒ මට්ටම් එකේක ජීවිතේල බලපං. ඒක දැන් මේ ආත්මේ අපිට මේ අසුර කරන පුජ්‍යයන් දිහා බලපුවාම ඒ පුජ්‍යයන්ගේ අද පැවතුන ජීවන රටාව නැත්නම් පැවතුන ස්වરૂප දෙස බලනකොට කියන්න පුළුවන් බොහෝ විට හරියටම ඉලක්කයට නෙවෙයි බොහෝ විට හිතන්න හිතා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පුජ්‍යයන්න් යා කවදාහරි ලෝතර බුදුවේ කියලා. සමහරු ඉන්නවා මෙයා විතර පසේ බුද්ධත්වයට බරයි කියන්නේ. සමහර නෛතිහාත් වෙනයි දැන් බුලුවන්. අර අර සාමාන්‍ය ජීවන රටාවෙන් වෙන් කළා පෙන්නනවා ඔහුගේ පැවති. ඒක මේ මට බුදුවා ලබන්න ඕනේ. මම ලෝකයට වැඩ කරන්න ඕන ආදී වශයෙන් මේ කටින් කියන කතාවල් නෙවෙයි. දැන් ජීවිතේ කරන වැඩ ඇස්සේ ලෝකුරා බුද්ධත්වයට මේකට සුදුසු සිතක පවතින සුදුසු විස්තර පවතිය යුතු හැඳින් ක්‍රියාවන් ආදී ඒ දැනට බොහෝම පිටින් පිට යමින් කරන මේ ලකුණු ඒ සංඥාවලින් අන්න ඔය විදුමාස්ත විසාක උපාසක තුමා ආ තමන්ගෙන් සෝවාන් වෙලා නමුත් ඒ උත්සමයට ඕන වුණා මේක තමන්ට හොයාගන්න බැරි වුණත් හොයාගත්ත කෙනෙකුගෙන්වත් තවත් එයාට අවශ්‍ය දේවල් දැන ගැනීම එයා විසින් ආගේ කොට සැලකේ. ඒක නිසා මේ ධම්මදින්නේ විසුණුන් වහන්සේ දෙන් අහනවා මේ සෑම ජනාම මේ සක්කායයන් ගැන කතා කරනවා. සක්කාය සක්කාය කියලා වචනයක් පාවිච්චි කරනවා. මේ සක්කාය කියන්නේ මොන විදිහේ ක්‍රියාස්වරූපයක්ද නැත්නම් මොන මොන අර්ථයක් ඉදිරිපත් කරන යද්ද මේකේ සුළුම මොනවාද වචනෝතරයි මා දන්නේ මේකේ සුළුම කියාවි තරමක් විස්තරයක් ලබා ගන්නට මේ ආරාධනා කරන්නයි කියලා මේ ධම්මගින්නා මිනින්නාංශයට කියනවා. ඒතර ඇත්ත වශයෙන් ඉදා යන්නේ අවුරුදු 2000කට එහාද. නමුත් අද මේ බුද්ධ බුද්ධ දේශනාව තුළ සක්කාය වටින බොහොම බලපෑමක්. නමුත් සක්කාය කියන එකට අපට ලැබී තිබෙන ඉතාම පහසු විවරණය මොකද්ද? මමය මාගේය. කියන හැඟීමයි මේ සක්කාය කියන්නේ. ඒක ඔය වචනේ පාවිච්චි ගත්තාම ඉතින් ඕක විතරයි ඕක තියෙන්නේ කියන හැඟීමක් අපි බහරගන්න වෙලා තියෙනවා. මොකද මෙහා අපි දන්නේ නැහැ. නමුත් ඔය සක්කාය කියන වචනීයට අයිති අයිතිවාසිකම් ටිකත් එක්ක ටිකක් ඒකම් කරලා බලනකොට තේනවා මුළු ජීවිතේ පිළිබඳව සම්පූර්ණ විස්තරය. මොකද්ද මේ ජීවිතය කියලා කියන්නේ? කියන එක තේරුම් ගන්න සක්කාය යන වචනයස්ති තියෙන විවරණේ කොටස් විස්තර ආදී අවශ්‍යවස්ත බලනකොට ඒ අවිස්සන පුජ්‍යලයට පෙනෙයි මේ මා ජීවිතයත් එක්ක ඒ තමන් දැකලා ඉන්න රැවටිල්ල මොකද්ද කියන එක එයාට තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තදා තමයි කවුරුත් ස්වාමී. නමුත් මේ පුජ්‍යල ස්වාමී පුජ්‍යලේ. නමුත් ප්‍රාණයාතේ විස්තරය ගන්න. අන්න ඒකයි අර ධර්මයේ මේ ඒ දුරදිග යාමේ අදපාදුකම් වුණායි. මේ සක්කාය අවබෝධ කරගෙනයි. එයා සක්කාය විච්‍ය කඩලයි තවන්නේ. නමුත් මේක විවරණය විස්තරය සාදන්නේ පැහැදිලිව මේ මොකද්ද වෙන්නේ? මොකද්ද මේ කියන්නේ? දැන් ධම්මදින්නා දෙවියන් වහන්සේ කියනවා බුදුහාමුදුරුවෝ මොන වදාළා කියන්නේ? මොකද්ද? අ සංසුපාදාන ස්කන්ධයන්ට ප්‍රත්‍ය තමයි සත්‍යය කියන්නේ. පංච උපාදානස්කන්ධයන්ද ප්‍රත්‍ය තමයි මේ සක්කාය ප්‍රත්‍ය ප්‍රත්‍ය කියන්නේ සහය. කරද එතනින් සීමා කරන්න බෑ. පංච උපාදානස්කන්ධය කියලා කියවහම අපි බෞද්ධයෝසින් <clears throat> අහලා තිනොන් පස්සාකාරයකින් අපේ සිටුයි ලෝකයේ තියෙන කොටස් පහක් අල්ලා ගන්න එකයි පංචපාදාන ස්කන්ධය. අසෙන් භූත අල්ලන කනින් ශබ්දල්ලින් නාසයෙන් ආග්‍රහණල්ලි දිවෙන් රසත් ශරීරයෙන් ස්පර්ශත් මොළෙන් ඒ පහටමයි කොටස්. ඒක ඉතින් ඒකම කොටස්. නමුත් අර පහ ප්‍රධාන. ඒක මේ උපාදාන උපාදාන ස්කන්ධ කියවබුදේ ඒ උපාදාන ස්කන්ධ කියේ මොකද්ද? අර අපි කවුරුද දන්න ජීවිතය ඇතුලේ සියලු දේට මූලික වශයෙන් ක්‍රියා කරන රූප කලාප නැත්තම් පරමාණු වල තියෙන කාන්දම් වර්ග පහේ කොටස් තමයි කොටස් කිව්වහම ඒ එක කොටසක විවිධත්වය තමයි මේ ස්කන්ධ කියලා කියන්නේ. එතකොට මේ එක කොටසක විරුද්ධත්වයේ කියවහම රූපකාමයේ නැත්තම් ආලෝක තරංගයත් එක්ක සම්බන්ධ වෙන සම්බන්ධයෙන් ක්‍රියා කරන යම් කාන්දමක් තිබේ නම් ඒක ආලයකට රූපකාම. එතකොට දැන් මෙතන අපි ඒ එකම රූපකාමයේ කියන කාන්දම් වර්ගයේ එම කොටසේ ඒ කාන්දම් කොටසේ වර්ග තියෙන්න පුළුවන් කෝටි ප්‍රකෝටි ගන්න. එහෙනම් එක එක පරමාණුවේ ඒක නැත්නම් රූප කලාපේ තියෙන්නේ එක එක ප්‍රමාණවල කාන්ද. ඒ ප්‍රමාණ ආ ක්‍රියාවට වැටිච්චාම ක්‍රියාවට වැටිච්චාම ඒක විවිධාකාරයෙන් ඒවා එකකට එකක් වෙනස්ව ක්‍රියා කරන නිසා ඒවා ගොඩක් එතකොට අර එක කාණ්ඩමක් එක රූප කලාපයක තියෙන කාණ්ඩමක් ඊට අයිති ඒක ක්‍රියා කරන ආලෝකයත් එක්ක වැඩ වැඩ කරනකොට වර්ග රාශියක් ඒ වගේ කාණ්ඩන් ඇතුළත් වෙලා තියෙන පරමාණු මහා රාශියක් මේ වෙලාවෙ එකත් එක්ක වැඩ කළා විවිධ ආකාර ප්‍රමාණවල රස්වි තමයි දොටලා. ඒ රස්වි දොටලාන්නේ කියලා කොහෙද? ඒවා අර ක්‍රියාවට වැටලා බිඳිච්චාම සිතෙන් තමයි ඔක්කොම රස්වි වල ප්‍රමාණ තේරෙන්නේ. ඒකට මේ ඔතන සක්කාය කියලා කිව්වේ මොකද්ද? ඒ යම් පරමාණුවට කියන්න බෑ පරමාණුයි මේ රශ්මිය මේ උපාදාන ශක්තිය නැත්තම් කාන්දම හැදුවේ කිය. ඒ මොකද පරමාණුක වස්තුවරුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් බෙදෙනවා. මොකද්ද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. එතකොට දැන් ඉලෙක්ට්‍රෝනයේ තියෙන ශක්තියත්, ප්‍රෝටෝනයේ තියෙන ශක්තියත්, නියුට්‍රෝනයේ තියෙන ශක්තියත් තුන වර්ග තුනක්. එක ශක්තියක්. එතකොට දැන් අපි කියන ඉලෙක්ට්‍රෝනය කියන අර මූලික භ්‍රමණය වෙන ශක්තිය භ්‍රමණය වෙන ශක්තිය. ඒක වටා භ්‍රමණය වෙන ශක්තිය ඇති ඒ ක්‍රියාව ඒක විසින් වටේම බැමරමින් භ්‍රමණය වෙනවා. ඒත් ඒක නිසයි සත්‍යම ක්‍රියාත්මක වෙන්නේ. මතු වෙන්නේ සකස් වෙන්නේ. නමුත් ඒක දේ ක්‍රියා කරන්න කිව්වොත් ඒක නෙවෙයි ක්‍රියා කරන්නේ. ඒකේ වේගය ඒකේ ඒක ඒක සංවිධානය වෙනකොට සකස් වෙනකොට ඇතුළත් වෙච්ච වේගයලුයි ඒක කරකැවෙ. එතකොට ඒ මේ ඉලෙක්ට්‍රෝනය කියන ඒ ශක්ති ශුලිය ට කියන්න බෑ මම කරගෙනා. එතකොට ඒක කරකවන ශක්තියක් තියෙනවා අර කවණ ශක්තියක් තියෙනවා ඒක ඇතුලේ යම් ප්‍රමාණවත් තේජස් විද්‍යුත් ශක්තියක් බලයක්. ඒක විඤ්ඤාණය කරතේ. ඒකද මේ විද්‍යුත් ශක්තියද කියන්න පුළුවන්ද? මමයි මේ කරකන්නේ කියලා. ඒ මොකද විද්‍යුත් ශක්තිය හැදෙන්නේ අර කයි බැමරීමේ හේතුව නිසායි. ඒකට එක්කෙනෙකුටවත් යමක් අයිති නැති කෘත්‍ය ස්වરૂපයක් විතරක් ඉදිරිපත් කරනවා. එයාට අයිති ක්‍රියාව ඒකයි. එතකොට එකම පුංචි ක්‍රියාවක කොටස් වෙන වෙන ගෙන් කරලා බලනකොට එකකටවත් ඒ ක්‍රියාවේ මූලික ඵල අයි ඵල කොටස අයිතිකාරයක් නැහැ. ඒක දෙදිලා යන්න ඕන මහා රාශිය. ඒතොර දැන් ඔය අපි පරමාණු ගැන කතා කළේ. ඒක තමයි මූල ධාතුවේ රූප කලාප කියලා. එතකොට දැන් ඒ ඒ විදිහේ ශක්ති වලින් හැදිච්ච කොටස් තමයි ප්‍රධාන වශයෙන් ඇස කන නාසය දිව ශරීරය. එතකොට ඇස කන නාසය දිව ශරීරයේ තියෙන්නේ ඇසේ තියෙන රූප කාමය නැත්තම් කාන්දවන ක්‍රියාත්මක වෙන ශක්තිය. එතකොට දැන් ඇහැට කියන්න බෑ. ඇහැට කියන්න බෑ. මම බලනවා කියලා ওই නීති යටතේ, ওই ක්‍රමය යටතේ, න්‍යාය යටතේ ඇහෙන් ඇහැට පේනවායි කියලා කියන්න බෑ. මොකද ඇහි කියලා කිව්වේ ඇස කියලා කිව්වේ අර රූප ඇස කියලා කිව්වේ අර ආලෝකයේත් එක්ක වැඩ කරන කාන්දම ඇති පරමාණු කාන්දම ඇති පරමාණු එක්කලා හැදිච්ච එක්තරා ජීවිතේ එක්තරා පිළිසක් ස්ථානයක් ඒකට ඇස කිව්වා. ඒකට ඇසේ කියලා දෙයක් නැහැ. ඇසේ කිව්වේ අරව අරවයි එකමුතුව. ඒකට ඒ එකමුතුවට ආ දැන් පරමාණු ගොඩක් මෙතන තියෙනවා. පරමාණුයි බලන්න කියලා කියන්න බෑ. දැන් මොකද? ඒ පරමාණුයි කිව්වේ යම් ක්‍රියාකාරී මාධ්‍යකින් ශක්තියක් නිෂ්පාදනය වෙන වස්තුවකට. එක්තරා මාධ්‍යකින් ශක්තියක් නිෂ්පාදනය කරන වස්තුවකටයි මේ පරමාණු කියලා අපි කතා කරන්නේ. ඒකත් තනියෙන් කරන වැඩක් නෙවෙයි සුළි තුනක්. ඒ කියන්නේ කොටස් තුනක් එක්ක හසු වෙලා ඔය රත්ති මහදන්නේ. ඒකෝර රත්ති මහදිනකොට අර ඒ එක එක වර්ගවල රත්තින් නිෂ්පාදනය කරන්නේ කරකැවෙන හැටියටත් ඒ පිහිටලා තියෙන දුර ප්‍රමාණවල හැටියටත් ඒක තියෙන තියෙන අවකාශය කියන දුර ප්‍රමාණවල හැටියටත් ඒතර දැන් සක්කාය කියන වචنين දෙන්නේ මොකද්ද? ඒ ඒ දෙයට අයිති කෘත්‍ය. කෙරෙනවා විශ කරන ඒ ඒ කෘත්‍යයන් ක්‍රීලා යම් කිසි ප්‍රතිඵලයක් නිෂ්පාදනය වෙනවා හැර ඒ ප්‍රතිඵලය අසවල්ල කෙනෙක් කරේ කියලා කියන්න බෑ. දැන් මේ බුදුහාමුදුරන්ගේ අනාත්මවාදී. ඒකයි. අනාත්ම වාදය පිළිබඳව ඔප්පු කිරීමට තියෙන ඔප්පු කිරීමට තියෙන ඉතාම ප්‍රබල ප්‍රබල දේ තමයි මේ ලෝකයේ තියෙන ක්‍රියාවල ඉස්සරහට අරන් පෙන්වන්නේ. ඔය එක සිද්ධි මහරාශියක් අපි වෙන් කරගත්ත සිද්ධින් තියෙනවා. අපි ගස කියලා කතා කරනවා. ගසයි කියන්නේ මොකදද? සිද්ධි රාශියක හැඳින්වීමක් පමණයි. එතන ගස නෙවෙයි ඒත් ක්‍රියාකාරී ක්‍රියාකාරී ගොඩක ක්‍රියාවන් ගොඩක ප්‍රති ක්‍රියාවන් ගොඩක් විසින් නිෂ්පාදනය කරව මතු කරපු දර්ශනයක් විතරක් ගසේ කියලා පෙන්වනවා. ඒක ඒ ක්‍රියාවන් නිසා තමයි හැම වෙලෙම ගස එක විදියට ඉදින්නේ නැත්තේ. එක විදියට ගසක් නැහැ. එක විදියකට නිමිණික් නැහැ. මොකක්ද ලෝක ධාතේ එක විදියකට ඒක හැමදාම ඔහොමයි කියලා කියන්න කිසි වස්තුවක් නැහැ. ඒ මොකද අර ඒවා ක්‍රියාකාරී පදනම කුඩ ඉස්සර ඉදිරිපත් කරමින් තියෙන නිරූපණ මිස එහෙම එකක් ලෝකේ නැහැ. ඒක දැන් මේ මෙතන ජකඩ තියෙනවා මෙතන බෙලෙක් තියෙනවා මෙතන ලී තියෙනවා නමුත් මේවා ඔක්කොම දැන් අපි පාවිච්චි කරන්නේ ගන්නවා නමුත් ඒවායේ ක්‍රියාකාරී ස්වરૂපයන් මේ අතරතුරේ කෙරෙමින් ඒවා දිරීමටපත් වෙනවා. ඒවා නැති වෙන පැත්තට හැරීගෙන වැඩ කරනවා. කවදා හරි මේවා දිරලා ඇති. ඒ මොකෙන්ද ඒකලේ ඒ වයි ක්‍රියාකාරී තත්ත්වය. ඒකට ඒ ක්‍රියාකාරී තත්ත්වයන් කරන්න කවුද කෙරෙන්නේ කොහොමද කියලා බලනකොට කිසිම කෙනෙක් කිසිම දෙයකට අයිතියක් කියන්න බැරි මට්ටමක ක්‍රියා ස්වરૂපයක් ඒ සෑම වස්තුවක් ඇතුළේම තියෙනවා. ඒකෝට අර දෙන්නන දර්ශනේ මොකෙන්ද කලේ කිව්වොත් අහවල් මේ දර්ශනය ලබාගත් අයිතිකාරය අසවලයි කියලා වෙන් කරන්න බෑ. බැරි එයාට මෙයා උදව් දීලා තියෙනවා. ඒ උදව්ව අරගෙන තවත් මෙයා එයාටත් උදව් දීලා තියෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් උඩ යම් කිසි නිරූපණයක් තත්ත්වයක් උදා කරලා තියෙනවා මිසක අසවල්ලක අහවලාට අයිති අහවල්ලක මේ ඕක කරුවේ කියලා එක කිසිම හිමිකාරයෙකුට කියන්න බෑ. හිමිකාරයක් නෑ. බැරි ඒ ඒ දේවල් කරුණේ අර ඒ අවස්ථාවවලදී නිෂ්පාදනය වෙන ශක්ති වලින් ඉදිරිපත් කරපු ස්වરૂපයි. ඒකට දැන් සක්කාය දිට්ඨිය දැන් මෙතන අපි උපාදාන ස්කන්ධ වශයෙන් කිව්වා රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ, සංඥා උපාදාන ස්කන්ධ, සංකාර උපාදාන ස්කන්ධ, විඥාන උපාදාන. ඒක දැන් මේ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි අපේ පැවැත්ම රඳවන්නේ කියන එක බුදු වදලින් ඉස්සරහට දැන් ඉදිරිපත් කළා මේකයි පැවැත්ම කියන්නේ මේකයි මේ පහේ ක්‍රියාවක් කියලා. ප්‍රතිඵලයක් කියන. එතකොට දැන් අර අපි මුලින්ම දර්ශනයක් ගැන කතා කරපු වෙලාවේදී ඒ ඒ දර්ශනය බලන පෙනෙන අවස්ථාවේදී දර්ශනයත් එක්ක ජීවත් වෙනවා. ශබ්දයත් එක්ක ජීවත් වෙනවා. කියන නිගමනයක් ගන්න බුදුහාමුදුරුවෝ කරුණු ඉදිරිපත් කළා තියෙනවා දර්ශනය එකයි ජීවත් වෙන්නේ. ශබ්දය එකයි, ගන්ධය එකයි, රසය එකයි, පොට්ටබ්බේ එකයි. කියන මේ අන්තිකේ ඒවා ඔක්කොම එකමුතුව ධර්ම එකයි ජීවත් වෙන්නේ කියලා බුදුහාමුදුරු පෙන්වනවා. මේ ජීවත් වීම කියන එක මොකද්ද කිව්වොත් ඒක අස්සින් ඉතින් ගන්න කියලා තමයි ඔක්කොම දොට්ටාවේ. ජීවත් වෙන්නේ මොනවද? ක්‍රියාවක පැවැත්මක්. ක්‍රියාවක පැවැත්මක් විතරයි ජීවත් වෙනවා කියන්නේ. දාර අපි ඌෂ්ණියයි වා ආයුෂය කියලා කතාවක් මහා වේදල් සූත්‍රයේදී කතා. ඌෂ්ණියයි ආයුෂය කියන එකයි. ඌෂ්ණිය කියන්නේ මොකද්ද? අර ආයුෂය කියන්නේ පරමාණුක පවතින කාලය. පවතින එක මොකද්ද? ඒක වැඩ කරන කාලය. චිත්තක්ෂණ 17යි. එච්චර සුළු කාලයක් ඒකවත්. ඒක නිසා ඌෂ්ණයක් මත වෙනවා ඒක නිෂ්පාදනය කරන ඌෂ්ණයක්. කළේ ආයිෂය කියන්නේ අර ඌෂ්ණයේ පවත්වන ඌෂ්ණයේ පවත්වමින් කෙරෙන ක්‍රියාවටයි මේ කරන ක්‍රියාවටයි මේ ආයිෂය කළේ එතකොට දැන් ඕක කොහොමම ගත්ත හැකි ඔය කියන න්‍යාය ඔය කියන ක්‍රමය යටතේ අපේ ජීවිතය ඇතුලේ ක්‍රියාකාරී ශක්තිය හැම පරමාණුකම ක්‍රියා කරගෙන කරගෙන කරගෙන නොනැවති එකක් බිඳිනකොට තවත් එකක් මත වෙනවා නම් චිත්තක්ෂණ 17න් 17ට මෙව නිෂ්පාදනය වෙමින් යනවා. ඒකට මේ ආයුෂය දෙවිලා එයාගේ මරණයටපත් වෙනවා කියන්නේ මොකද්ද? අර සක්කායටයි කෘත්‍ය. මේ අර ප්‍රතිසන්දිය ලැබෙන අවස්ථාවේ පුජ්‍යලයාගේ චිත්ත ශක්තිය හැටි ඒ වෙලාවට දුන්න චිත්ත වේගයේ හැටියට එයා යම් කිසි කම්පනයක් අර ඒ උප්පත්ති ලබන තැන ඇති කළා. ඒ කම්පනය උදේ එකාස වෙන පරමාණු ප්‍රත්‍යක්පදියක් ඒ විලාවේ අර ක්‍රියාකාරීත්වය දිගින් දිගට කරගෙන යාමට අන්නේ ඒ පරමාණු වල තිබිච්ච චිත්වේ රස වේග දොස්තර දාන්න වටන්න. ඒක ඔය වේගය ඔය දැන් ආරම්භ කරපු වේගය ක්‍රියාත්මක වෙන්නේ කාලයම මේ ක්‍රියාත්මක වෙන්නේ කොච්චර කාලද? ඒ චිත්ත වේගය යම් ප්‍රමාණයක කම්පනයක්ද එතෙන්ද දුන්නේ? ඒ කම්පනයේට අයත්ව පවතින ශක්තිය විසින් ශක්තියේ බලපෑම උද එකින් එකට එකින් එකට එකින් එකට ක්‍රියා කරවමින් කරවමින් කරවමින් ගිහිල්ලා වයස 50 60 70 80 90 100 හරි මොකක් හරි යම් කිසි දවසක් දා හේවාන්නේ ඒ මොකද්ද උනේ ඒ පරමාණු ක්‍රියාකාරීත්වය අන්න නවතින්න පටන් ගන්නවා මොකද මුලින් දුන්න ආ වේග කම්පනය වේගය නිසා තිබිච්ච කම්පනය පවත්වන්න පුළුවන් ක්‍රියාකාරී වේගයන් නිෂ්පාදනය කරන්න පුළුවන් තිබුණේ අවුරුදු 80. 80 දී ඒ ඔක්කොම නැවතුණා. දැන් අර පැවැත්මක් නෑ යා මලා කියන. කවුද මලේ? දැන් කවුරු සිටිලා නැහැ ක්‍රියාකාරීත්වයක පරමාර්ථ වශයෙන් ගන්නකොට ක්‍රියාකාරීත්වයක නැවතිලා. ඒ නැවතුනේ මොන ක්‍රියාකාරී? මේ ජීවිතේ පවත්තන්ද නිෂ්පාදනය කරපු රත්වීම උෂ්ණත්වයේ නිෂ්පාදනය කරමින් තිවිච්ච පරමාණු ක්‍රියාකාරීත්වය නැවතිලා ඒකයි නාමලයි. එතකොට ඒ නිෂ්පාදනය බුදුහාමුදුරෝ හොඳට ලෝකෙට පෙන්නවා මෙන්න මෙන්න මේ බුදු ජීවිතය ඇතුළේ තිබිච්ච ස්වરૂපය මේකයි කියලා. අන්න එක්තරා අවස්ථාවකදී පිරිනම් පාන්න තුන් මාසයකට කලින් පිරිනම් පාන්න තුන් මාසයකට කලින් බුදුහාමුදුරන්ට මාර්යා ආරාධනා කළයි කිව්වා. දැන් ඉතින් කාලේ හරි පිරිනම් පාන තොඳයි කියලා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කුජලයක් කරපු වැඩක් හැටියටයි අපි කියලා ගන්න. නමුත් ඒක නෙවෙයි උනේ අර මන් කිව්ව අවස්ථාවේදී අර බුදු හිත මහා මායා කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී දුන්න අර කම්පන ශක්තිය විහිං අවුරුදු උන්වහන්සේගේ වයස වීමට අදී අවුරුදු 80 තුන් මාසයකට කලින් 80 සම්පූර්ණ වෙන්න තුන් මාසයකට කලින් බුදුහාමුදුරන්ට දැනුණා මේවා වේගය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඒවා වේග ක්‍රම වේගය ක්‍රමයෙන් අඩු වෙගෙන යන බව දැන. අන්න ඒ වේගය අඩු වෙන බව දැනගෙන උන්වහන්සේ තේරුම් ගත්තා දැන් මේ වේගය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීමට වුණොත් අර ඒ තුන් මාසයකට කලින් උන්වහන්සේට පිරිනොම් පාන සිද්ධ වෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ චිත්ත ශක්තිය තිබිච්ච අර විමසිලි තේරුම් ගැනීම ශක්තිය නිසා උන්වහන්සේ බැලුවා මේ පරමාණු වලට මේ ක්‍රියාකාරීත්වයට ශක්තිය දීමේ තව වේගයක් එක්ක එකස් කිරීමේ චිත්ත බලය මොකක්ද? ඒ චිත්ත බලය හොයාගෙන උන්වහන්සේ ඒක නාද දැනගෙන තිබුණා ඒ චිත්ත බලය දලා තවත් තුන් මාසයකට වැඩ කරන්න උන්වහන්සේ හැදුවා. තේරෙනවද? තේරෙන්නේ නැත්නම් අහන්න මේ කියන්නේ. ගැඹුරු තමයි නමුත් කාන්දයක් නැහැ. ඒ උන්වහන්සේ හැදුවා ඊළඟට අන්න බේලුව කියන ගමේ ඉඳලා බුදුහාමුදුරුවෝ මල්ලව අනේට මේ උද්‍යානෙට වඩින වෙලාවේ උන්වහන්සේ මගදී ආ ප්‍රකාශ කරනවා ගන්නවා කින්දෝන වාඩි ආරෝග්‍ය තිබුණා ඒකද බන නැතුව යන්න වාකුල් නැතුව කතා කළා එන්න එක බුදුරුන්ද නෑ එහෙනම් බුදුනේ අපි ලොගලන එකයි බුදුනම් කියන්නේ අර අර ශක්තිය බහිනකොට දැනෙනවා දැනුන්න බැහැගෙනවා ඒක අමාරුවක් නෙවෙයි දැහිලා ඒක නිසා ඒක යන්දම් වත්තම් කරගෙන වාගේ යන්දම් අර මල්ලෝ වෙනදී අනකම් මේක පවත්ව ගන්න පොඩ්ඩක් විවේක දෙන්න. ඒ අනුමගදී නොනිත් දේශනාව ඒක කරනවා. ඉතින් ඔය ASCII මාර්ගඵල ලබන්න ඉමකොන නැහැ. ඒකත් කරේ. නමුත් උන්වහන්සේ අරව කොයිතරම් මාට්ටුවකින් නිකන් එල්ලගෙන වගේ යම් දන් මේ පිරුම්බාන මොහොතට එනතුරු ඒ අවස්ථාවට එනතුරු ඒවා පවත්ත ගන්න උන්වහන්සේ චිත්ත සත්‍යයි දෙලුවේදී අන්න ඒකේ මුළු ජීවිතේක පේනවා ජීවිත කස්සේ ගැන විපරම් කරනකොට උන්වහන්සේ ලෝකය පිළිබඳව ලෝකය පිළිබඳව උන්වහන්සේගේ දාන්න පුළුවන් ඉදිරිපත් වෙන්න පුළුවන් යම් ඉඩක් තිබුණා. උන්වහන්සේ සෑම පැත්තෙන් මේක උන්වහන්සේ යොදවලා තිනවා පසුබාල නැහැ. මහා කරුණාව උන්වහන්සේගේ මම යම් තත්පරයක් තියනවාද වැඩ කරන්නේ ඒ තුනක් මම මේ රාජ්‍ය අවසාන එක උදව් කරා කියලා උන්වහන්සේ තීරණය කරන්න පුළුවන් ප්‍රත්‍යකයි උන්වහන්සේ වැඩ අන්තිමට උන්වහන්සේ වදාලා මට නැවත කියන්න දෙයක් නැහැ කියන්න ඕනේ ඔක්කොම කියලා ඉවරයි දෙන්න ඕනවාද ඔක්කොම දීලා ඉවරයි දැන් ඉතින් තම තමන් වැඩ කරගන්නේ කියලායි උන්වහන්සේ අවසාන මේ හුස්ම ගන්න කලින් අවවාද දුන්නේ. එතකොට මෙයින් පේනවා අපේ ජීවිතය පිළිබඳව අපි එල්ලලා ඉන්න කිසිවක් නැති බව. ඒ ජීවිතය විශ්ින් කරන ක්‍රියාවක් නම් ක්‍රියාවකින් ලැබෙන අයිතිවාසිකම් අපි ප්‍රයෝජනෙට ගන්න විතරක් අවශ්‍ය තියෙනවා. අපි අබ්දහන දෙලා වගේ. ඒක. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන විශේෂ වර්ග පහයි ඒක එකමුතුව ධර්ම කියන කොටසයි. ගත්තහම අපි දවසින් දවස මොහොතින් මොහොත ඒ අපි ද ලැබිච්ච අයිතිය අපි අර මුලින් චිත්තක්ෂණයේදී සිටින වේගය ප්‍රතිසන්දිය ලැබෙන වෙලාවේ දුන්න වේගයෙන් පොඩ පොඩ අපි ඒ හැම වෙලාවෙම පාවිච්චි කරනවා නින්දට ගියත් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ අපි පාවිච්චි ඒ පාවිච්චින අස්සේ අපි මේ නොයෙකුත් උපක්‍රම නොයෙක් නොයෙක් සපදායක සිද්ධීන් ක්‍රියාවල් නොයෙක් ඒවා අපි යෝජනා කරනවා මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි මේ විදිහට අයෝ කරන්න ඕන අහවල් දිහා යන්න ඕන අහවල් ඒවා කන්න ඕන නානා ඒවා අපි ඉතින් යෝජනා කරගන්න. ඒ ඔක්කොම මොකද කරන්නේ? ඒ කරන්නේ ඔක්කොම ඒ ඒ අවස්ථාවේදී අර මතු කරන රශ්මි ධාරාවල් වෙයි. අපට හැඟීමේන දේ ඒ වෙලාවේ කරන. ඒක එතනින් ඉවරයි. ඒකට ඔක්කොම ඉවර වෙවි ඉවර වෙවි. අර ක්‍රියාකාරී ශක්තිය අවසන් වෙන මොහොත දක්වා ගමන් කිරීම තුයි අපි මේ තියෙන්නේ. එයාට බලනවා අහනවා ආග්‍රහණය කරනවා රස විඳිනවා ස්පර්ශ කරනවා කල්පනා කරනවා. මේ පහ හයක් කරන වැඩ. නමුත් මේ හය වැඩ කරමින් දැනෙන්නේ මොකද්ද? අර නවතින තැනට යනවා. එතකොට කවුද මේ යන්නේ කිව්වොත් කවුරුත් යනවා නෙවෙයි. අර හැදිච්ච ශක්තියේ දුබලත්වයේ නිෂ්පාදනමත් වෙන. එච්චර. ශක්තියක ආරම්භයේ ඉඳලා හිමින් හිමින් හායන පක්ෂයට වැටෙනවා. අර සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නලා ඊට පස්සේ වෙන්නන සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති හැම ක්‍රියාවකම ඇතිවීම එක්කම නැතිවීම තියෙනවා ඒ මොකක්ද අපිට ශක්තියක් ලැබෙනවා අහන්න ඒ අහමින් අහන ශක්තිය අපේ නැති වෙනවා අපේ ශක්තියක් ලැබෙනවා බලන්නේ ඒක නිසා මේ බලන්නේ. ඒ බලමින් ඒ බල ශක්තිය නැති වෙනවා. ආග්‍රහණ රස ස්පර්ශ කියන මේ ඔක්කොම ඉන්නේ. එතකොට දැන් අපි කියන්නේ යම් කිසි කෙනෙක් දැන් කොහොමද මුදල් දාලා තියුණා. ඒ මුදලින් දවස දවස යා ඉතින්දා වීදමුට ගන්නකොට එයාට හිතෙනවා මම මෙච්චර 50000ක් දැම්මා දැන් 45000යි තියෙන්නේ. දැන් අඩු වෙන බව යා දැනගෙන එයා බය වෙනවා. මොකද මේක අදිස්සම කොහොමද කන්නේ? ඒ වගේ අපිට තේින්න ඕන ඕකටයි බුදුහාමුදුරු මේක දේශනා කළේ. අපිට තේින්න ඕන අපේ මේ තරම් වටිනා ජීවිත අයිතිවාසිකමක් ලැබුවා බුද්ධ ශාමයේ බෞද්ධයෝ මිනිස්සුස් ඒ වගේම හොඳ සම්‍යක් දෘෂ්ටික රටක මේ ආදී කීපයක් තියෙනවා වටිනා. ඒකද ඒ අයිතිවාසිකමේ අපි මොහොත මොහොත අපේ නැති වෙලා යනවා කාව දැන තියෙන්නේ මම නෙවෙයි. ඒ මාව නිෂ්පාදනය කළා පවත්තන ශක්තිය නැති. ඒකද දැන් මෙතනින් මට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නවා මිසක ධාර මුදල් සම්පත් කරපු පුද්ගල ආවට ගියාට මුදල් නිකන් කරන්නේ මේ කෑම ටික ගන්නත් අඳුන් ටික අඳ ගන්නත් තාම වැදගත් නොකරන දරියෝ විතරයි අකරන්න අපිට දාන්නේ අන්න ඒ වගේ මේ ජීවිත රටාවෙත් මේ ජීවිතේ මේ ස්වરૂප දෙක තමන්ගේ සිත් සම්බන්ධ වෙනකොට මේක වැටහෙනකොට මේ අනම්මන නෙවෙයි මේක නානා තරතරන් වලින් පීඩා දෙන ස්වરૂපයකයි මේක වැඩිමුත් වෙන්නේ ඒ රති ස්පාදනයෙන් හත් වීම වැඩි වුණත් සෑහෙන කෙඳිරියකට මුණ පාන්න වෙනවා. ඒ වගේම ලොන් අතෝරවලට මුණ පාන්න. මේ ඔක ඔක්කොම මොනවද? අර ඇතුලේ නිෂ්පාදන රක්තිය වේගවල එක එක අංශක ප්‍රමාණ වලින් තමයි මේ දුකේ පීඩාවේ කරදරේ ආදී මේ නොයි විග්‍රහයන් ඉදිරිපත්. නමුත් ඒවා ඒ தත්ත්වයට පැමුණේ ඒක ගැන සුළුමුල අපි නොදන්නා නිසා. ඒ සුළුමුල දැනගන්නකොට අර තැන්පත් මුදල් තැන්පත් කරන ගණන් පිට පාවිච්චි කරන්න වගේ අපි ජීවිතේ ගණන් පිට පාවිච්චි කර වැඩි ඉලම් කරන්නේ නැහැ අනවශ්‍ය දේවල් කරන්නේ එතකොට එයාගෙන් කෙරෙන්නේ මොකද්ද තාම අවශ්‍ය දේ මොකද්ද අවශ්‍ය දේ දැන් ජීවිතේ ඒ තොරතුරු ඒ ස්වરૂප ඒ ලැබෙනා වූ ස්වාභාවික අයිතිවාසිකම් දෙස බලන පුද්ගලයා ඒ ජීවිතයේ ඒ කාල සීමාව වාචු කරනවා ඒ වද කරදර හිංසා පීඩා ආදීන් කෙලිරි ගෑවෙන ගතිය නැති කිරීමට යමක් කළ යුතුයිද ඒක විතරයි මා විසින් කළ යුත්තේ මේකෙන් වැඩක් නෑ මේක ඒ ඒ ක්‍රියාවල් ඒ ඒ කොටස් වලටයි ක්‍රියා සිද්ධීන් එක්කාසු වීමෙන් පවතින පැවැත්මක් ඒ පැවැත්ම තුලින් අපි ඒකේ එල්ලලා මේ විදිහේ පීඩා විඳිනවා නමුත් මේ හැම මොහොතක්ම ඒකෙන් දෙරෙන්ද යම් කිසි කෙනෙක් යමක් වැඩ කරනවා නම් එතකොට මේ කුජලයාට මේ සක්කාය පිළිබඳව නිවැරදි දෙක්තියක් නිවැරදි වැටහීමක් එනවා මේක මා කරන දේවල් නෙමෙයි මගේ අයි මේ ගොඩ ගැහිලා තියෙන ශක්තිය වලින් කරන එක. ඒක නොදන්නා කමුදෙන වෙලා තියෙනවා. ඒ නොදන්නා කමින්ද තමයි ඔය අවිද්‍යාපච්චය සංඛාරා. මේ සියල්ලම මම මේවා ගැන මුකුත් නොදන්න සමයේ සංසාරේ එන ගමන් ওই කෙරිච්ච වැඩවල ප්‍රතිඵල තමයි මේ සම්මුතියේ. ඒත් ඒක දැන් මේ සමයේදී ඒ විද්‍යාව පිළිබඳ අවිද්‍යාව තුරන් කරගන්න විද්‍යා හැඟීම මතු කරගන්න ලෝසරා බුදු පියාණන් වහන්සේගෙන් අපට උදව් ඒ වගේම නිශ්‍යාකාර තේරුම් කර ගැනීමට ජීවරාජ සමූහයාගේ ආශිර්වාද ලැබේ. ඒත් දැන් මේ මේ තරම් භාග්‍යවන්ත අයිතිවාසිකම් ලැබලා නිකන්නම් ඉන්න හොඳ නෑ කියලා හිතනකොටම අන්න එයාගේ ශක්කාය පිළිබඳව වැරදි දික්කේ ඇදීගෙන ඉන්න වෙලා. ඇදෙන එකේ ඒ සෝහම් මාර්ගයට පිළිපන් වෙලා. මේකයි මා කරන්න ඕන මේ අනිත් ඔක්කොම. ඒක කරන වෙලාව මෙච්චර කාලයක් නැහැ. යම් අවස්ථාවකදී මම මේ ශක්තිය මේ ලෝකේ නවත්තන්නේ ඒ මොහොතේනකම් මම කරනවා. කියන හැඟීම ගත්ත හැටි ඒ හැඟීම එක්ක වැඩ කරන්නේ මොකද්ද? අර කිව් සක්කාය සොකීය කෘත්‍යයන් ඕන එකක් කරිච්චාවේ මම ඒවා මතුවෙන ශක්තිය මට අනර්ථයක් නොවෙන්න විතරක් මම වග බලා ගන්නවා. ඒ වග බලාගන්නේ කොහොමද? ඒවා ධන වශයෙන්, ගොරෝසු වශයෙන්, සර වශයෙන් ඒවත් එක්ක වැඩ කරන්න කිරීම නවත්තමි. ඒ නවත්තන්නේ කොහොමද? යම් කිසි හේතුවක් නිසා. ඒකට කියන්නේ සක්කායයි. යම් කිසියක ලෝකය ගැන හරියට වැටහීමක් නැති නිසා ඒ දේවල් වලට ආසය ආසන. අර ඒ ආසාකලයේ අර වැටහීම නිසා. වැටහීම ලබා දෙන්නේ නොදන්නා තමයි. ඉතින් ওই දිගටම යනකොට ඒකේ සුඛීය කෘත්‍යයන් එක එක කොටස් වලට අයිතිව කරලා තියෙනවා. ඒක දැන් දන්නා එක්කෙනා මොකද්ද කරන්නේ? මේ ඔක්කොම නිෂ්පාදනය වෙමින් යම් කිසි තේජස් ආවේගයක් මතු කිරීමයි මේකින් කරන්නේ ඒක නිසා තේජස මතු කරන්නේ ඇල්ලීමෙන් ඇල්ලීමේ කියන එකට මේ ස්පර්ශය කියලා කිව්වේ ස්පර්ශය වැඩි වෙන්න වැඩි වෙන්න තේජස වැඩි වෙනවා ඒක නිසා මේ ලෝක දහකේ තියෙන කුමන වස්තුවක් හෝ වේවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහින් ඕන එකක් ඒවා සෑම එකක්ම මම ඒ වෙලාවට හිතුවා එතනින් අයින් වුණා බලාපොරොත්තු වෙන්නේ එතකොට ඒ කරන්නේ මොකක්ද අර ඒ හේතුන් මුඩ ඒ ඒ කෘත්‍යයන් කරමින් රක්තියම නිෂ්පාදනය කරමින් ජීවිතයගේ පැවැත්ම වශයෙන් කියන ඒ රක්තියම වැඩි වෙලා ජීවිතයට දුක් දෙන එක නවත්තමින් මතුවටත් එවැනි දෙයක් සිදු නොවන තැනට මෙයාගේ ක්‍රියාමාර්ගය සංවිධානය වෙනකොට ඒ කාන්තෙන් මේ කුජලයා අර සක්කාය පිළිබඳව නොදන්නා කමින් කරපු සියල්ල නවත්තයි හැකිතාව වලට සියල්ල නවත්තමින් ඒවා එකේ නියම ගාන සමන්ත අනන්තයක් නොවන විදිහට ඒවා පාලනය කරන් එනකොට වෙන්නේ මොකක්ද අර සෝහං උජ්ජලයන් යම් සනසිල්ල ලබනවා නම් ස්ථීර වශයෙන් මෙයා తాවකාලික වශයෙන් ඒ කරන කරන වෙලාවට යා සනසිල්ල ලබන ඒක එක්ක මම මැදිලා නැහැ මේක එක්ක මම මැදිලා නැහැ ඒක මට උනොත් පිළිගන්නවා නැත්තම් නිකන් මේ ආදී වශයෙන් හැම එකම හද ගතිය ගුරු කන්නුකට සෝවාන් වෙච්ච පුජ්‍යලියෝ නිරන්තරයෙන් ලබන සැපේ එයා කරන කරන අවස්ථාවක් ලැබලා අන්තිමට කොයි අවස්ථාවක හරි ඒක සම්පූර්ණ වූ වෙලාවට එයා සෝවාන් ඵලයටපත් වූ පුජ්‍යලියෙක් බවට පත් වෙනවා. ඕකයි මේ ධම්මදින්නාමේ නිනාංශේ විශාකෝපාස තුන්හැටි කියපෝ ඒ ධර්ම විස්තරේ කොටස්. ඒ වෙලාවේ හැටියට කියන්න පුළුවන් ප්‍රමාණය කිව්වේ ඉතින් ඒ ගැන යමක් අහන්න දැන් ඉතින් තියනවා නම් අන්න. කී දැනෙනවා. එහෙම. දැන් ඉදිරි ඔව් දැන් ලේ ධාතුව නැති තැනක් ශරීරේ නැහැ. මේ ලේ ධාතුව ඉන්නේ මස් කටු ඔය තියෙන යම් සත්ත්ව ධාතු වෙනන් සියල්ලම හදලා තියෙන්නේ ලේ ධාතු මුල්ල. ලේ ධාතුව තමයි රස රක්ත කියලා ඒ පිළිවෙලින් එන්නේ. ඒත් ලේ ධාතුවෙන් හැදිච්ච කොටස් එහෙවම පවතින ලේ ධාතුව නැති දැනකුත් නැහැ. ලේ ධාතුව යම් කිසිම නැත්තම් එතන හිරිවැටිලා. එනවා මේ දත්තක්සෙත් ලේ ධාතුව ගමන් කරනවා. රැන්ද කියලා තියෙන්නේ ඒක නිසා ලේ ධාතුවේ තමයි ඔය කියන රූප කලාප ඔක්කොම තියෙන්නේ. ලේ ධාතුව තමයි රත් වෙන්නේ හෝ සීතල වෙන්නේ ඔය ලේ ධාතුව. එහෙනම් ප්‍රශ්න කරේ මම හිතනවා. දැන් අර ස්ථානයේ දික්කේ ලැබෙන චිත්ත වේගය ක්‍රියාත්මක වෙලා ගිහිල්ලා වයසට යන පුද්ගලයෙකුට ඒ වට මහල් වයසට ගිහින් ඒක ක්‍රියාත්මක වෙලා ගිහින් ඒක නවතිනවා. අනිත් අදි අනුතරපති කෙනෙක් නැති වුණොත් එතකොට වෙන ඒ සිද්ධියේ ධර්මතාවය මොකක්ද? ඒ මොකද්ද? දැන් පානපත් වෙනකොට තෙල් ඉවර වෙන්න ඕන එක්ක පාන්කර ඉවර වෙන්න ඕන. අනේ හොඳට ඒවා කීජ පුස් දාලා පින්බත් නේ. ඒ මොකද? පින්දේ මොකක් නිසාද? පානක් තිබිච්ච නිසා. පාන තියෙන නිසානේ පින්ින් තිබිච්ච නිසානේ නියුනේ. ඒක උත්පත්ති තියෙන වර්ගෝක තමයි. උපදින නිසා අපට මේ නීති රීති ඔක්කොම නියම තැනට යනකම් ඉන්න හම් වෙන්නේ සමහර වෙලාවට කොහොම හරි හේතුවක් නිසා අර වාගේ හදිස්සියෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අර කිව්වේ සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ක්‍රමයට අනුව කිසිම අබලමක් නොවි අනෙක් කෙනාටත් එන හරිය ඒ කිව්වේ. මේ නැදදි වෙනවා ඉතින් මොනවා වෙයිද දන්නේ. ඒකයි. උලයි පින්නතිනි දැන් මා හිතනවා කාටත් තේරෙන්නේ නැති දැන් මේ පින්වත් පිළිසු මේ ආකාරයෙන් මේ ධර්මයේ හිතට වද්ද ගන්නකොට එකක් සිද්ධ වෙනවා අර තමන්ගේ ධාරණය උදව් වෙමින් ඒ ඒ අවස්ථාවේදී ඒක විහිං ඉස්සරහට ඕක මෙහෙම නීද කරන්න වෙලා තියෙන්නේ කියලා ඉදිරිපත් ඒ දැනීම තමන්ට මනෝදහසින් දෙනවා. ඒකයි ධාරණය ගැන බුදුහාමුදුරු විශේෂයෙන්ම ප්‍රකාශ කළේ මේ පින්වත් පිළිසටත් ඒ විදිහේ අයිතිවාසිකමක් ලබා ගැනීමට යම් භාග්‍යයක් තිබුණා නම් ඒ භාග්‍ය පාවිච්චි කර ගැනීමට දැන් මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක නිසා එවැනි ධර්මමය ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරීමෙන් ජීවිතවලට වෙන්නා වූ යහපත සලකාසක් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අප ඇතුළු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහ සියලුම දිව්‍ය රාජ සමුයා මේ පින් අනුමෝදන් වී තව තවත් මේ උසස් ධර්මයන්ගේ තාද්දුරට දියුණු කර ගැනීම සඳහා දී විසහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ ජීවරාජ සමූහයාටත් තම තමන් නමින් නැසී මේ පල්ලෝගේ මව්පියාදී සියලුම ඥාති වර්ගයාටත් භූත පින්නතුන්වත් දෝසතුන්ද තම තමන්වත් මේ ශක්තියේ කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන දාසය Thank you. ආකාශට්ටාජ ඥාසීන කුංජෙන් ඉලන්නේ සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිද්දතු